ගෞරවනීය ස්වාමීන් වහන්සේ මොණෙය මොණෙය යන පාඩක දෙන්නේ මොණෙය කියන්නේ මොණිවද කියලා කියන්නේ ශබ්ද වීම මේකට නාලක ප්‍රතිපදාව කියලා සඳහන් කරනවා මොණිවට මොණෙය කියන පදයෙන් අදහස් කරන්නේ වෙලේ වචන දෙකින් නැතුව නිසද්ද භාවයේ අරස කිරීම ආදී තුෂ්ණි භාවයේ ආදී තුෂ්ණි භාවයේදී සම්පූර්ණ කතා නොකර සිටීම තමයි මුඛ්‍ය අවස්ථාව ඒ ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාදී ආශ්‍රත් ප්‍රසාර සිවුම යන විට කයි වේදනාවන් දැනීම පිළිවෙතින් වෙන ඒවා දැන ඒවා ගැන මෙහෙය කර ඒවා නැති කර ගැනීමට ඒකල යුත්තේ මෙහෙය කරන ඒවා නැති යයි මේ සිවුම් වේදනාවන් නම් ඒවා ගැන රසකාසිය සිටින විට නැති විය මේ ගැන පහදා දෙන්නේ කාර්මික ඉලා සිටීමේ මම හිතන්නේ මේක අපි උදේ වගේ දේශනාවලදී හොඳටම මතක කරගත්තා ඒක නෙවෙයි නැත්නම් එහෙම දැන් නොපෙන්න තනක් වගේ විස්තර කරන්නේ. ඉතින් මේකට ප්‍රායෝගිකව කියන්න තියෙන්නේ මේ වෙලාවේදී මේ වගේ අමතර වේදනාවක් එනවා. නැත්නම් අමර බලාපොරොත්තු වෙච්ච නැති වෙයි ගණන් නොගෙන සිටීම තමයි කරන්නේ. මේ කරන්වත් ඒ පාන නොකර ඉඳත් මේ මේ කරන්නේ මේ වෙනකොට ඒ වෙද්දී පිටිපස්සේ හීන නූලෙන් සිදුවීගෙන යන ආශ්වාස ප්‍රශ්වාස දිහාම ඒ සිවුම් වීම දිහාම බලන්න නම් එල්ලයක් තියෙනවා. මම මෙනෙහි කරන්න ගිය ගමන් ආනාපානෙ අමතක වීමක් සිදු වෙනවා. මේවා ගරු කිරීමක් සිදු වෙනවා. මේවා ඉහළින් තබා ගැනීමක් සිදු වෙන නිසා මෙනෙහි කිරීම නොකර නිකන් අහසේ වාකුළු යනවා වගේ යන්න ඇරීමෙන් තමයි අල්ලන්නේ නැතුව ඉන්න හැටි පුළුවන් උපාදාන නොකිරීම පුරුදු කරන්නේ ඒකවා. එතනම ඒවට ලං වෙනවා නම් උපේක්ෂ උපාදානයේ කියන විදිහට ලං වෙලා ඉවල්නවා නම් ඒ කියන්නේ මෙනෙහි කරනවා ඉතින් ඒකට ආශා කරනවා ඒවට තරහ වෙනවා. එහෙම නොකර බාධා නොකර ඒක නැත්නම් කය නිශ්චය නොකරගෙන ඉදීමේ හැකියාව විශේෂම සිංහලෙන් කියන්නේ ගණන් නොගෙන සිටීමේ හැකියාව ඒ වෙනුවට ගෙවෙන ආනාපානෙ ගෙවෙමින් සිහුම් වෙන ආනාපානෙ ගණන් ගැනීම මේකට අවධානය යොමු කිරීම තමයි මෙතනදී හොඳට මතක තියාගන්න. මේක මම හිතන්නේ මේ ප්‍රශ්නේ ඇති තව 11 14 5 කියලා ඕකම ඊට හැමදාම මේ ස්වභාවේ ඔක්කොම වෙනුවෙන් කියන්නේ මෙච්චරයි. කර්මී ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය නොදෙනියන අවස්ථාවේදී බොහෝ වෙලා සිටීමටද මේ අවස්ථාව දසදහස් වාරයක් කමිනේට් බව බොහෝ දේශනාවල කියා ඇත මෙසේ සිටීමේ ලැබෙන ප්‍රතිඵල තව ටිකක් ඉස්සරහට පහදා දෙන්නේ නිසා යටහත් වේලා සිටීමේ අර ප්‍රශ්නයි ආනාපාන ජීවෙන්න පුළුවන් එතකොට මොකද වෙන්නේ ආනාපාන ජීවෙන ගාස් කේස් කියනවා කියලා හිතා ආනාපානයේ ජීවන ගාන්ත නිමිත කය කෙලස් තණ්හාමාන දිට්ඨි ගෙවෙනවා ඉතින් තණ්හාමාන දිට්ඨි ජීවිච්ච ස්වරූපයට කැමති නම් ඒක දසදහස් වාරයක් වැඩි කරන්න ඕනේ මේ පිළිබඳව මේ පිළිබඳව මොකද වෙන්නේ කියන සැකයට තමයි දීවා කියන්නේ පිළිසිදු වෙනකොට පිළිසිදුකම පිළිබඳව සැක කරනවා ඒක නිවර්ණයක් ඒක විචිකිච්ඡාවට වැඩෙනවා ඉතින් මේ විචිකිච්ඡාව නැත්තම් ඥානයක් පහළ වෙන්නේ නැහැ. විචිකිච්ඡාව තමයි විමසන වලට ඕන වෙන්නේ. මොකද විචිකිච්ඡාවම ඥාන ස්වරූපයෙන් පෙනී සිටිනවා. ඉතින් ඒ නිසා ඒක දැනගෙන මේ කෙලස් නිවන මාර්ගයක්, නිමිත්ත නිවන මාර්ගයක්, විවිධකේ යන එකක් කියලා ප්‍රශ්නෙන් දෙපාසක් කරන්න එපයි කියලා හරියන්නේ නැහැ. එනවනම් ආපු දාවයි නැති නීවරණ වල නීවරණ කිරීමක් වශයෙන් කල්පනා කරන කෙලස් කිරීමක් විදිහට කල්පනා කරන වැඩ කරනකොට නම් ඒක ඉතින් ලොකුම ලොකු තමන්ට විශ්වාසයක් ඇති කරන තමන්ට තමන් කමඨාන සුද්ධ වෙන තැන. කෞර්ය ස්වාමීන් වහන්සේ විඥානයේ බාහිර කිසිල නොකොස් අභ්‍යන්තරයේද නැවැත්තිය යුතු නොයසු බව සුද්ධේ ශ්‍රීගාන්ධ සූත්‍රයේ දැක්කේ කර්මාත්මේ පහදා දෙන්නේ කෞර්ය නීලාසිතේ මේ මේ මේක පළවෙනි කොටස මම මේ විදිහටම බාර ගන්නවා. විඥානයේ බාහිරට විසිරම ගොස් ඒ කියන්නේ හිත සත්‍ය වේදනායි පිළිවෙලට ගිහිලා ද්වේෂ කරන්න එපා. ඒකෙන් ද්වේෂ අංශය පහළ වෙන්න දෙන්න එපා. ඒවා ඊට පිටට ගියාට ගිය බල දැන ගන්නවා. හැදැප්පීමකින් තොර ප්‍රතික්‍රියා නොකර. ඒකට සමහර වෙලට කියන්නේ යන්නේ නැතුව ඇතුළත් කරනකොට ප්‍රීතිය පහළ වෙනවා. ආලෝක පහළ වෙනවා, සහැල්ලු ගති පහළ වෙනවා, විස්රාම ගතිය පහළ වෙනවා. ඒකට සතුට පහළ වෙච්චාම ඒක කියනවා ඇතුළේ ගිලෙනවා කියන. ආයතේ විශ්ලේෂණය කරන්නේ ඇතුළේ ගිලෙන්නේ නැහැ මේ දෙක මේ දෙක නැතුව තමයි මම ගන්නේ ඒගොල්ලෝ මේ කියලා සර්වචනන්දේ ඒ සංහිතිකායේ දේශනා කරන ඒක උද්දේශ භංග සූත්‍රයේ තියෙනවා ඕගතරණ සූත්‍රයේ තියෙනවා ඒවට කලබල වුණොත් ඒ ටික කඩිනවා ඇතුළේ පහළ වෙන ආනාපාන සියුම් වෙනස ඇති වෙන සහැල්ලුව පහසුව ආලෝක සතුටේ අල්ලබදාගෙන එතන නතම ඒ සත්‍ය කරනවා ඒ දෙක පැටෙන්නේ නැතුව ඇතුලේ නතර වෙන්නේ නැතුව පිට විසිරියන්නේ නැතුව කමේ ඇවිදින මනුස්සයා වැටෙන්නේ නැතුව යනවා වගේ මේ ගමනක් තමයි අපි මෙතන මධ්‍ය ප්‍රතිපදාව කියලා සඳහන් කරන්නේ හිත විසිරියාම ඒකාන්තයක් වශයෙන් වශයෙන් ඇතුළත ආශා වෙලා බැඳී ගැනීම අනික් අන්තයක් වශයෙන් සලකලා දෙකම දෙයක්. නැතුව මදමාව කියන එක තමයි මේක සඳහන් කරන්නේ ඉතින් ඒක මේ මම දැන් අපි දී පෙරේලා ඉවර කෙරුවා. ඒ පිටිටයක් එදා ඉවර කරන වෙලාවෙත් මම කිව්වා මයංගනේ මිනිස්සු ඒකක් දීපු කතාව තමයි කියන්නේ. මයංගනේ මිනිස්සු ගිහිල්ලා අම්පාර දැස්ස කරනවා මයංගනේ ඉඳලා තමයි බොහොම තරයි. ඉතින් ටික වෙලාවක් ඉඳලා කොහොමද බුලත්තක් අකයින් කරලා පස්සේ පැයකින් පමණ. ඊට පස්සේ හිතවල දැන් සවාම කයින් කරලා කියලා එතන කඩේකට කොට වෙලා ඉතවල ට්‍රේන් කියන්නේ. ඒක ගන්නකොට මේ මාංශ දැක්කම මේ මේ ෂෝකේස් එකේ වඩේ වගේ ඇත්තම ඉඳන් වඩේ. වඩේකුත් කෑවොත් හොඳයි මොකද යනකම් අමාරුයි කියලා. ඊට පස්සේ ලෝභයිල හොරත් පිළිවිද කරා. ඉතින් බුලක් අක්ක මේකත් තියාගෙන මේ පැත්තේ වදේක කියන්නේ එකෙන් ටිකක් ටිකක් කනවා නැතිව ඩ්‍රින්ක් එක ගන්නවා. ඩ්‍රින්ක් එක ගහලා බුල වදේක ටිකක් කරනවා ආයෙත් ඒක ඔක්කොම කාලිම වෙන බුලත් අක්ක කඩේ කියන්නේ දීගියා. ඉතින් වදේකටත් යන්න තුල ඩ්‍රින්ක් එකත් නැති එන්නේ. බුලත් හැමයට යනකොට නැති ඩ්‍රින්ක් එක අහගෙන තමයි මතින් පුදු කරන්නේ. වදේකයි බුලත් එකයි තමයි අන්ත දෙක. මේ අන්ත දෙක අහනවා ඩ්‍රින්ක් එක ගහලා ඔය මුඛය ගහකට තෙල් බේට කරන මිනිස්සු කොටාපු මම නේද සංඥාසිකදීම ජලාරපත්තේ මරණය යන ධර්මතාවයන් සම්මුතිය අධ්‍ය වශයෙන් දැකීමෙන් පසු සම්මුතිය යම් යම් සම්මුතිය යම් වූ කාලපරසත්තුල සිදුවන බවත් විපස්සනාවේ මේ සත්‍ය යනු එම සත්‍ය ක්ෂණයක් ක්ෂණයක් පාසා සිදුවන ධර්මතාවයක් බව දැකීම යන්නේ නිවැරදිද දැන්න පැහැදිලි කරන්න මේ මේ සංකාර විස්තර මේ විවිධාකාර වචනා විලාස නිදර්ශන රූපක ගොඩක් තියෙනවා මේකත් එක ප්‍රකාශනයක් තමයි සම්මුතියේ තියෙන විකදීම වයසට යෑම නිදරාවටපත් වීම දෙවි මරණය යන මේ ධර්මතාවයන් කාලපරාශාත්තික රූප කන්දන සිදු වෙනවා දකින්නකොට ඒකට අපි සම්මුති සත්‍ය කියනවා ඒකේ චිත්තක්ෂණේ ඒකේ රූප කලාපේ සිදුවෙනකොට ඒකේ රූපාන්තයේ සිදුවන දකිනකොට ඒක විපස්සනාවක් වෙනවා එතකොට ඒක බොහොම ශීක්‍රේ සිදුවෙන දෙයක් මේ ඉපදුනා මේ ජරාවට වුණා මේ ලෙඩ වුණා මේ මරණය වුණා කියන්නේ බෑ ඉපදුනා සැප ඉපදුනා මරණා දකින ඉතින් අන්නේ විදිහට මේ එකම සංසිද්ධියේ පැතිකඩ දෙකම දකපේකනට අර එකක් විතරක් දකපේකනා විතර වගේ ඉපදීමේ ජරාවට ව්‍යාධියට මරණයට ලොකු ආකල්පයේ වෙනස්කම් ඇති කරන්නේ ඒක සාමාන්‍ය දරා හිතීමේ ශක්තියක් ඇති වෙනවා ඒක ලොකු මානසික සෞඛ්‍යයක් දෙකෙන් කොට සානාගත භාවනාවට අන්තරව අට්ටික සංඥා මුල් කරගෙන කායගත ලක්ෂ්‍ය වැඩි වෙන පුරුදු විසිටීම. ඇටවල පිළිගුණට වඩා ඒ ධාතු වශයෙන් දැකීම තුල තථාර්ථයේ මතුව ගැනීමට පුළුවන් බව හැඟියයි. ඒ සඳහා උපාන නිමිත්තෙන් අසුව ප්‍රතිභාග නිමිත්තට පත්වන අවස්ථා පැහැදිලි කරන මේ ඉල්ලමේ මේක මේ වචන නැත්නම් මේ ධර්මතාවය පිළිබඳව ඥාතය දැනීම මනිකම නිසා කියන ප්‍රශ්න තියෙන්නේ මේ විදිහට කාටත් අවබෝධ වෙන විදිහට හිතේ තියාගන්න පුළුවන් ආනාපාන ප්‍රාණට අමතරව අට්ටික සංඥා මුල් කරගෙන කායගත සත්‍ය ගැටීම පුරුදු වී සිටින්නේ මෙන්න මේ වගේ මම කියන එක නිකන් පැටලෙන්නේ දින ආනාපාන කරන ගමන් වෙන මොකක් දැනුමත් විවිධ අවුලකට නිසා පුළුවන්කමක් තියෙනවා නම් ආනාපානේ සරලව ඍචුව ඒක ප්‍රමාණාත්මකව හරි ලේසි වැඩි නම සමාන කරන්නේ. ඒ වෙනකොට අපිට ඉතින් යන බැලන හැරමිකයක් අත්ව ගන්නවා වගේ ගත්තර කමන්නේ නැහැ. නමුත් මේ ඔක්කොම භාවනාවම කරන්න ඕනේ හැම එකම දක්ෂ වෙන්න ඕනේ කියලා මොනවා හරි මේ ආනාපාන කරනවා තව එකක් දැම්මොත් নানা ආකාර ප්‍රශ්න තියෙනවා. නමුත් මම හිතන්නේ ඔක්කොටම එකසේ ආනාපාන කරන්න පුළුවන් කියලා ඒවා අනික් කරුණු තියෙන්න ඕනේ ප්‍රයෝජනේ සරල පාවිච්චි කරන්නේ ඒක නැත්නම් සංකර්මතා සංකීර්ණතා ඇති වෙනවා ආනාපානේ යම් මට්ටමකට ගිහිල්ලා විපස්සනාව තරමුණට ඕනම කර්මස්ථානයක් පස්සේ බලන්න මේක භාගයට ගන්න වෙනකොට තව එකක් දැම්මොත් තමයි ඇට ගුණා වෙන්නේ ඉතින් මේකෙදි කියන්න තියෙන්නේ ආනාපාන සතිය අපි අමතක කරුවොත් අට්ටික සංඥාව කියනවනම් විශේෂාලෝමන ආකාරයන්ටත් අජෝමන්තරනාරු අට්ටි කියන මේ ඉතිස් කොටාසකින් එකක් මේ අරගන්නේ මේ ඉතිස් කොටාස භාවනාවේ පටන් අර ගන්නකොට මේ 32 ගත්තට ඒ කරගෙන කරගෙන යනකොට කොයි කොටාසද වැඩියෙන් තමන්ට ගැළපෙන්නේ yaadෙන්නේ සමාජයක් සත්‍යයක් දෙන්නේ කියන එක යෝගාවචරයේ අවධානයෙන් ඕනේ මේ කොටාස භාවනාව කරන්න මේ කියන එකේ තියෙනවා මට අට්ටික සංඥාව නැත්නම් අට්ටික කොටාශය තියෙනවා. එතකොට මේ ටිප් දෙක එකට අඩු කරන එක ඒකාත්මතාවයට වැටෙනවා. ඒකට අපි ගන්නවා ඉස්ලාම ඉඳ ගන්නකොට ටිප් එකම කරලා ඊට පස්සේ අට්ටි විවිධ කරන අට්ටි අට්ටි අට්ටි කියලා වගේ. ඒක ගියාට පස්සේ දැන් ඒකේ හිත බැඳලා නම් කේසාවට වැඩිය රෝමාවට වැඩිය අට්ටි කේහිත වදිනවා. ඒ නිසා ඒක කරගත්ත ඒක දිගේ යනකොට මේක තුන් මාසයකට එකතු වෙනවා. වැඩ යනවා. ඕනම කොටස් භාවනාවක් වර්ණේ අහු වෙන්න පුළුවන්, ධාතු මනස්කාරය අහු වෙන්න පුළුවන්, පිළිකුල අහු වෙනවා. අට්ටික සංඥා වඩනකොට ලා සුදු පාට ඕෆ් වයිට් කියන්නේ නිකන් සුදට හුරු පාටක් අහු වෙනවා වර්ණේ වශයෙන්. ධාතු වශයෙන් පාටවි කොටාසිය අහු වෙනවා. ඊට අවශ්‍ය පිළිකුලක්. ඉතින් මේ වර්ණයත් පිළිකුලක් දෙක සමතල වැටෙන අතර ධාතු වලට අහු නැණ විපස්සනා පැත්තට යන්නේ කියන අනිස්ථානයෙන් තම තමන්ගේ චක්ක ලකුණු හැටියට වැඩියෙන් Tamanට ඇඟෙන දැනෙන දේ තමයි වහනාවට ගන්න. අර තිත්තකින් එකක් තෝරනවා වගේ මේකෙදිත් එකක් තෝරගන්න. ඉතින් මේකෙදි කියනවා එතකොට මතු වෙනවයි කියලා ධාතු වශයෙන් ඇතිවෙනවා නම් ඒකේ උගාන මෙතිපත් බාහිර මෙති කතා නැහැ. මේ විපස්සනාවක් කරන්නේ ඒකේ කොහොමද කියලා උගාන මෙතිපත්. ඒ නිසා මේක තියෙන්නේ ඒ අර පිරිසුදුකම නැති නිසා මේ හිතාගෙන ඉන්නවා ටිකක් කරන ඒවා ටිකක් වෙනවා මේ චේතනාවෙන් යනසා භවනාමෙන් අර පැතිුණාට පස්සේ එදියර තියෙන නිසා මට පුළුවන් මේ අදහස් ප්‍රකාශ කරන්න මේ ආනාපාන භාවනා වඩන්නේ කායගත ලක්ෂ්‍ය අට්ටික වශයෙන් වඩන එකක් නම් හිතනවා ওই වගේම තමයි. ඔය වගේ අනවශ්‍ය දෙයක්. මේක දාගත්තට පස්සේ පිළිගුණ මතය හැමෙන් සංකර භාවයක් අපාරයි. ඉතින් ඒ නිසා එක්කින් දුක කරගන්න පස්සේ අනකො. මං කියන්නේ සාමාන්‍යයෙන් ලයිසන් එක ගන්න ගමන් මම මොනවිස් මයිනර් කාර්යයක පාවිච්චි කරන්න ලයිසන් ගත්තට පස්සේ ඒ ලයිසන් එක කියන කේම්බ්‍රිජ් එකේ ලවන්න පුළුවන්. මොකද කේම්බ්‍රිජ් එක ඒක වෙනම ලයිසන් ඕනේ නැහැ. මයිනර් එකේ ලයිසන් එක අරගත්තා පස්සේ ඒ ගන්න ගමන් මයිනර් එක එක දවසක් පොල් දෙනවා අනිත් දවසේ කේම්බ්‍රිජ් කොමුද කියන්නේ පිටින් ටිකක් අවුලයි. ඒ නිසා ගන්න මයිනර් එකේ ලයිසන් ගත්තට පස්සේ අනිත් එකට යනවා. ඉතින් මේ ලෝකේ ඔක්කොම එක එක භාවනා කරන නිසා මාත් ගන්නවා කියන්නේ අර ඔක්කොම මලලා. දැන් මොකක්ද වෙන්නේ? ගමේකට කියන්නේ හැමතැනම ලින්න ආගේ කාර කවදාකවත් උරුකටක් හම්බුනේ. මොකද ලින්න පළවෙනි ටික ආහාරන්න ලේසිනේ. ඒක ආහාරනකොට දෙනවා දැන් මේකෙන් ආහාරනකට වැඩි ඊගාවෙන් ආහාරන එක ලේසි. ඉතින් ඒක ආහාරන. ආහාර ආහාර ඉන්නකොට කවදාවත් එතකොට යන්න වෙන්නේ නැහැ. ඒක නිසා මේ භාවනා කරනකොට තමයි ගැළපෙන ක්‍රමයේ අරගත්තාම ඊගොල්ලෝ වෙනකන් යනවා. සූර්යයෙන් යනකොට මේ ප්‍රතිපාග නිමිති උත්සාහන කියන දේවල් ධර්මයේ විස්තර කිරීමට පහසු කිරීමකට කරලා තියෙන දේවල් මිසක් මේක මට ලැබුණේ නැහැ කොහොමද ලබන්නේ කියලා ප්‍රශ්න කරගන්න යනවනම් මෝඩ අඩුව වඩුව ආයුධත් එක්ක කරගදන කතාව තමයි තියෙන්නේ. මේකට මම හිතන ගොඩක් කර්මස්ථානාචාර්යවරු වග කියන්න ඕනේ. මේ নানা ප්‍රදේවල් ලාභයට විකුණනවා. කමතහන 100මාර එක භාවනා මධ්‍යස්ථාන උගන්වනවා. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම ස්තුති කරගෙන හදාරනවා ඒකෙත් ඥාන පරිඥා පිරිසිදු ඒ වගේ ගොඩ තීරණයක් ගන්න පුළුවන් ශක්තියක් එන්නේ නැහැ ඒකට මේ දෙන්නත් වචන ඕනේ නමුත් මේ කොහොමද භාවනාව වෙනදට කියන නිසා මේ ප්‍රශ්න මතුවෙන්නේ කොහොමදලා පැත්තකුත් තියෙනවා නමුත් ඒකේ මේ කියන්න කෙසේ කිව්වත් තමයි ජීවිතයෙන් අහනෝනේ මම මේ ප්‍රායෝගිකව මේ මොකද්ද කරන්නේ කියලා බලන්න නැත්නම් දුන්න පමණින් කතා කතා කියාට කෙලවකට යනවා ඒගොල්ලෝ ස්වාමීන් වහන්සේ ආනාපාන උස්සරල සංසිඳන පසු වතු වෙනා වූ කාය විඥාන මනෝ විඥාන තුලින් වතු වෙනා වූ විකාර දර්ශන සත්‍ය ධාතු වශයෙන් බලන්නේදී උපාංශය ධර්ම දේශනා කළා. සංඥාස ධාතු වශයෙන් බලන ආකාරය තවත් උදාහරණ කිහිපයකින් පැහැදිලි කරන මේ කාර්මික ඉලා සිදුවේ. ඒ පේන ආකාරය කියනවනම් මට ඒක ධාතු වල දාලා දෙන්න පුළුවන්. මම හිතලා කිව්වොත් ආයකොලයක් කිය තව ටිකක් කියන්නේ. තව කොලයක් ආය ටිකක් කියන්නේ ඉවර වෙන්නේ. එනිසා මේ වහමනක් කරපු එක නා තමයි වැටුණා නම් දැන් ඉස්සරේ කියන්නේ මොනවද? අනිත් වගේ මේ කාරණාව කියන ඒක මෙන්න මෙහෙමයි කරන්න කියලා කියන්නේ. ඒ නිසා මේ මේ මේ පළවෙනි බේස් ටික දීලා ගුණාගුණ අනුව තමයි දෙවෙනි බෝස් ටික දුන්නේ. නිගටිව් බේස් තුන දොස්තරලාව නැහැ. ඒ නිසා පළවෙනි එකේ මොකද උනේ කියන එක සදාවට ඉදිරිපත් කරන මම තාම ඉස්සුවේ අන්තන මොකද මේක උගල දෙනකොට අදාළයි ප්‍රශ්නේ හොඳයි. නමුත් ඒ ප්‍රශ්නෙට අදාළ අමුතව වෙන්නේ තොරතුරු නැති නිසා මේ ප්‍රශ්න ඉස්සරහට යන්න බැරි නිසා මම නැවතත් කියනවා කවුරුහරි මේ ප්‍රශ්නේ කියපෙක නම් මම බලාපොරොත්තු වෙන්නේ මනෝවිඤ්ඤාණයේ මතුන විකාර දර්ශන ශබ්ද එනේ විකාර දර්ශන ශබ්ද මොනවද කියන එක කිව්වොත් මට කියන්න පුළුවන් උදව් කරන්න පුළුවන් සම්පත වෙන්න පුළුවන් මොනවද ඒක දර්ශන ස්තර දාන්න කොහොමද කියලා ඒ නිසා නැති නිසා මම ඊළඟ ප්‍රශ්න කරනවා අනාථ පින්ජික තුමාට දුන් උපදේශවලදී විශේෂයෙන් තුමා සෝවාන් වූ අයෙකුට නිසා ඇයි වේදනානුපස්සනාවට හිත යොමු නොකර ආනාපානෝ සිතුකරන් සිටියු කරන්නට උපදෙස් දුන්නේ තෙරුවන් සරණයි. ඉතින් එහෙම මේ අද දවසේ බණ විතර කාලයෙන් ප්‍රශ්න කරාට මේ සම්ප්‍රදීකට හැමදාම යන මේ ප්‍රශ්නේ ආන කට්ට මේ දවස්වල වේදනානුපස්සනාව සම්බන්ධව ඒ සූත්‍රයෙන් කියනවා ඉතින් අද සාකච්ඡා කරේ අපි කය ගැන මේ ඒ කයේ කතා කරන්නේ වේදනාව ගැන තමයි. ඉතින් සායි ආනපනසති ආනපනසනාතියෙන්ගේ සූත්‍රය ආනපනසනාවටම ඇදහිලා නැහැ ඔක්කොම විස්තර ස්වාමීන් වහන්සේ සක්මා කිරීමේදී පාදයේ කැඩි කැඩි යන ස්වභාවය ඇති වෙනවා. පොළොව තබන පොළොවට තබන තැබීමේදී මේ ආකාරයට කොටස් විවිධ කැමිනේෂන් වෙනු කරනවා. මේ අනිමිත් ඇතිවීම නැතිවීම අවස්ථාව දැකීම ලෙස ගත හැකිද නමුත් සක්මන් කිරීමේදී මේ අනිත්‍යතාව අනිත්‍යතාවස වැටෙන්නේ නැහැ චින්තාමේ ඥානයකින් පසුව ඇතිව වැටීමේදී එසේ සිටින්නේ ඒ කියන්නේ තාම මේ භාවන හොඳට යනවා මේක මේ අනිත්‍යතාවය කියලා වටහා නැතුණාට භාවනා ප්‍රත්‍යක්ෂයේ අසු කබල කරන කාය කබල කරන තැන ස්පර්ශ වෙනවා නම් ඒ ස්පර්ශය කැඩි කැඩි යන බව තියෙනවා නම් ඒ අනුව විගවන භවනා කරන යන්නේ එතකොට ඒක ස්වභාවිකයි ඒකත් එක්ක වෙන ප්‍රත්‍යක්ෂයේ චිත්ත මේ ධන තැන්පත් වෙන එක ඒක නිසා මේ අපි පැතිර කරන ඔය කිතුල් පිටි මොකොටනා කියලා සිංහසල දිනේවා මැද මැදේ කොටලා කඩපිම වැදලා ඒකේ කියලා පින් කරනකොට මේක කරනකොට ඒ කිතුල් පිටි ටික කඩපිම හරහා තැන්පත් වෙනවා ඉතින් ඒක භාගයක් එකක් දෙකක් මිලි කරලා කර්මෙම ගන්න ඇඟිල්ල ගහලා බැලුවට තාම මොකද නැත්තේ කියලා. අද නෑ ඉතින් අපි ඇමරික දෙක ඉන්න ඕනේ මේ ටිකට් දෙක හැදෙන්න. වෙන්නේ මොකද? තැන්පත් ටික නතර වෙන ඇඟිල්ල ගන්න කියලා. ඊට කන්දෙන් දිගට මේක මේ කෑනකොට පැයක් විතර ගියාට පස්සේ තමයි කිසිත් පිටි ටිකක් අර අර බිමට එකතු වෙන්නේ. ඒක නිසා මේ මේ භාවනාව හොඳට යනවා. තව ටිකක් හොඳට මේ කොට කොට මෙලිකන්ද කියන එක තමයි කියන්නේ. ඒකට මන්දිරය කියලා එනවා වැඩි. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කිරීමේදී හුස්ම නොදැනී යන අවස්ථාවේදී උගත තමගේ හිඳීම මැරිලා නැහැ, හිස් නැතිලා නැති බව නැත්නම් යටි යම් දැනීමක් පවතිනවානේ. නමුත් එවැනි දැනීමක් නොදැනීද, නිඳයාවක් නොවේ. එනම් කිසිම දැනීමක් නැහැ. මෙවන් ආකාරයට භාවනා යනවා නම් මේ දිනුවක්ද කෙටි මට උ කියන්න පුළුවන්. නමුත් මම කියනවා මේ මම කිව්වට අහන්නේ නැතුව මේක නැවත නැවත කරනවා. නැවත නැවත කරනකොට තමයි ඒ තරමටම විවේක වෙනකොට, විස්වාස වෙනකොට, අමෘතේ කලාව වෙනකොට මේ රාග ද්වේෂ මොහ නැති බව තේරෙනවා නම් තමයි තේරෙන්න පටන් අරගන්නේ කටුකොලක් නැත්තේ නැද්දේ වැස්සේ ඝන ගහගෙන පුරගාගෙන ගිය මිනිස්සේ දැන් ගෙඩින් හිටගෙන යන්න පුළුවන් වෙන්නේ කියන කාරණා වගේ Tamanටම තේරෙනවා මේ පීරි යන ගතිය ගැටුම අඩු කරනවා. චික් කුප්පණ ගතිය අඩු වෙන ගතිය ඉතින් ඒක තමයි තේරෙන්නේ එක දවසක් ගිහින් බෑ හතර සැරේ කරන්නේ එතකන් හරි කියන හැකි සංඥාව අරගෙන තමයි ඉදිරියට යන්නේ ඒ නිසා කෙටි උත්තරේ නම් හැල් තමයි නමුත් ඒක ආශේවනක් ප්‍රත්‍යයට වැටෙනවා හැල් තරහට කරලා කරලා ඒක පිටර විතරක් නෙවෙයි කායගත වැටෙන්න ඕනේ එතකොට මේ බුද්ධියට සීන වෙනවා තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේගේ දේශනාව පැසුම්පත්ති මා සිටින තැන නිර්ණය කර ගැනීමට පාසලන් ප්‍රශ්නේ නැක්කනයි. එන නගරු. උද්‍යපීන අවස්ථාවේදී අරමුණ වේගවත් වෙනවා සමීප වෙනවා යයි දේශනාවේ සඳහන් මේ තවදුරටත් පැහැදිලිලා හැකිද? උෂ්මකීත බලා සිටීමේදී උෂ්ම අඩු ගෙවී යන ආකාරයක හොඳින් දක්න අතර උෂ්ම නිදී අතරන් සියුම් භාවකට අවධානයක් ඇත. මේ කාලේ බොහෝ විට පරියන්කේදී ප්‍රශ්වාසයේ ගෙවී යන හොඳින් පෙන්වද ඊටාසියුම් තත්වයේම නොයන අතර නම් පර්යක්ෂ මුළු කාලය තුළම උෂ්ම තුළම සිට පවතී. ශබ්ද බොහෝ තිබුණද මේ ගැන තිබුණද මේ ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද? මේකේදී ගොඩක් කලාකාර තිබුණා සතර තෙරපෙන කටු කොහොල් වැස්ස අඳුර මොකුත් නැහැ දැන් විදේලිය ටිකක් ඉත පහසු තැනකට ඇවිල්ලා තියෙනවා. ඒක හොඳයි. ඒකේ එක වෙලාවක පේනවා සියල්ලම තැන්පත් වීමක් කියලා. අන්තිම වන්නේ තැන්පත් වීම ඇතුළේ තියෙන විශාල වේගයක්. විශාල ජවයක්. ඒක මේ විස්තර කරන්න බෑ. ඒවා නිකන් ශක්තිය. පුදුමාකාර ශක්තිකෝගයක් තියෙන්නේ. හැබැයි මේ ශක්තිය සත්‍යයක්, වේදනාවක්, පිටිවිල්ලක්, රූපයක්, ගන්ධයක් වලට පත් වෙලා නැහැ. ඒ නිසා දෙකකින් කිපෙන්නේ නැහැ. නමුත් තමයි තේරෙන පටන් ගන්න ඇතුළත පිටත වෙනසක් නැහැ. වේලාවක එක ශක්ති කුංජයක් වශයෙන් පේනවා. වේලාවක යමක් නැති බව. ඉතින් වචන දෙක පරස්පර විරෝධී වචන දෙකකින් මේක විස්තර කරන්න තියෙන්නේ. යමක් නැහැ. නමුත් යමක් වෙන්න අවශ්‍ය කරන ශක්තිය පිළිලා තියෙනවා. යමක් බාහිරපත් වෙන්න පුළුවන් මූල ප්‍රභාවයෙන් පිළිලා තියෙනවා. නමුත් ඒකට දෙන්න නමක් නැහැ. ඒක ඒ නිසා කට්ටිය කියන සමාජ මේක මේ විවේකයක් කියලා තව කෙනෙක් කියන්න පුළුවන් මේ ජවයක් කියලා. විවේකයක් කියන්න පුළුවන් ජවයක් කියන්න පුළුවන්. ඒ නිසා එකම වචන එකම සංසිද්ධිය අපේ හැකියාවන් අනුව අපේ වචන මේ අනුව වෙනස නමුත් මේක කොයි જાතික ධර්මයක් වුණත් විවේකයක් වුණත් හිතගත සනසන. විශ්‍රාම කරනවා එච්චා බොහෝ වෙලා කරන්නේ එතකොට කරනකොට මේ වචන වලට දානකොට මේවා රාමු කරලා වගේ පෙන්වන්න පුළුවන් වුණාට පරමාර්ථ වශයෙන් කරනකොට එකම දේ විතර කරන්න පුළුවන් අපේ වචන පාවිච්චි කරන හැටියට විවිධාකාරයෙන් මේ මේ ප්‍රකාශනෙන් ඒක එහෙම සඳහන් කරලා තියෙනවා කොහොමද මේක විඥානයේ නිකලස් අවස්ථාවක් නැත්නම් කෙලෙසිච්ච අවස්ථාවෙන් අඩු කෙලස් තත්ත්වයකට කියලා කියන මේක තව යන්න පුළුවන්. නමුත් මෙතෙන්ද ගිහිල්ලා තමයි මේ ගණනය කරන්නේ මේක ගැඹුරට යන්නේ. මේක පටල වෙනවා. ඒ නිසා මේකට ධම්මචිති කියලා කියනවා. එහෙම නැත්නම් කොසසීම සූත්‍රයේදී පැහැදිලිවම සර්වඥයන් කියන බුද්ධේ කොසසීම ධර්මචිති ඥාන පච්චම නිබ්බාන. මේ ඉස්සර ධම්මච්චිතිය ලබන්න ඕන සුසීමේට පස්තම මොකද නිවන පෙන්නේ. නිසා මේ සම්දිස්ථාන මේ මේ සංක්‍රාන්ති අවස්ථාවේදී නැත්තල වෙන්න හොඳ තහවුරක් ලබන්න ඕනේ. ඊට පස්සේ තමයි ගමන කැමති නම් ආය සම්මුතියට යන්න ඕන නැත්නම් කරපාටිෂන්. ඒ නිසා මේක කොහොමද? දැන් ප්‍රශ්න තුන හතරකම ඉවිලා තිබුණා. බොහොම හොඳ මේ සංක්‍රාන්ති අවස්ථාවක්. මේක නැවත නැවත එන විදිහට කළ හැකි අනුග්‍රහය දක්වන්න කියන එක තමයි කියන්නේ. ගත්තොත් ස්වාමීන් වහන්සේ උස්වරයේ නිවනේ යන නැත්නම් සියුමේ අත්දකිනායකු මුලමදාග තුනම පසුකර සිටින්නේද ඇත්තටම උස්වරයේ නොදැනිය අවස්ථාව කියලා කියන්නේ අග අහුවෙන අවස්ථාව අග කියන්නේ අනිවාර්යයෙන්ම මුලමද දැකපු අවස්ථාව ඒක පිළිවෙල මෙන්නයි මැද දැකලා මුලමද දැකලා මුලමද අග දකින්න එක තමයි පිළිවෙල ඒ නිසා මැද දකින්නේ නැතුව මුලමද දකින්න බෑ මුලමද දකින්න නැතුව අග දකින්න බෑ නිසා යම් වෙලාවක අද දකින්න තරම් ස්පාර්ශින් සීරුවෙන් ප්‍රමාණි මේක බලන්න පුළුවන් නම් ආයේ මේකේ මුලමැදයක් කියන එක පශ්චාත්තාප වෙන දෙයක් නෙවෙයි ගණන් ගන්න ඕනේ. අද දකින්න නම් අනිවාර්යෙන් මුලමැද දැකලා තියෙනවා. ඒ ඒ විශ්වාසය පෞද්ගලික උදාහරණ රිචි දෙක තුනකදී මේකම මම නැවත නැවත නැවත නැවත මතක් කරා. මොකද මේ හොඳට ලස්සනට ආශස් වශයෙන් සංසිඳන රකින්න කට්ටිය මම මුල දැක්කේ නැහැ, මැද දැක්කේ නැහැ කියලා හුස්ම ගන්නවා. හරිය මුස්ම ගන්න හදනවා මම මෙතෙන් ආව මම තාම මුල දැක්කේ නැහැ මම තාම මැද දැක්කේ නැහැ කියලා ආයෙසෙන් කාණපණ අමු කරනවා හොඳට තන්ති ආනාපානෙට අනතර කරනවා මුල මැද අග දැක්කේ නැහැ නමුත් ඒක විශ්වාසයේ දීම සඳහා කියන පුළුවන් මැද දකින්න නැතුව මුල දකින්න බෑ මුල මැද දෙක දකින්න නැතුව අග දකින්න බෑ අග දැක්කම අනිවාර්යෙන් මුල මැද දැකලා තියෙන කියන විශ්වාසයේ ඉඳිමිට කරනවා එසේ ජීවම් බව අධ්‍යක්ෂණය වෙනකොට හැම උස්මරාලේ මුලමදාග තුනම සී පසුබල සිත් බවට අධ්‍යක්ෂණය සාක්ෂි වෙනවා නේද? මේ ප්‍රශ්නේ කිය අර මම ඔගේ WDක නෙමෙයි කීප පොරක කීප එකක් නැවත සඳහන් කරලා තියෙනවා මම ස්තුතිවන්ත වෙනවා ඒක සභාවට නැවත මතු කරන්න මට අවස්ථාවක් ලැබීමේ. ඒකදී මේ චතුරාර්ය සත්‍ය ගැන කියනකොට සර්වඥාන්සේ සඳහන් කරනවා දුක්ඛ සත්‍ය දැක බලලා දුක්ඛ සත්‍ය දැකීම තමයි ඉස්සල්ලාම වැදගත් වෙන්නේ. ඒක දකින්න නැතුව කවදාකවත් දුක්ඛ සමුදය දකින්න. දුක්ඛ සත්‍ය දැකපු කෙනා දුක්ඛ සමුදය දැක්කට පස්සේ විතරමයි නිරෝධය දක්නේ දුක්ඛ නිරෝධය දැක්කයි කියන්නේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දැක්කා. දුක්ඛ නිරෝධය දැකපු කෙනාට විතරයි ඒකට යන ප්‍රතිපදාව පේන්නේ නිසා ප්‍රතිපදාව දාන්නවනම් නිරෝධය දැකලා තියෙනවා. දුකේ හටගන්න දැකලා තියෙනවා දුක දැකලා තියෙනවා. දුක කියන්නේ මැද දුක සමුදය කියන්නේ මුල, නිරෝධ කියන්නේ අග, මුල, මැද, අග. මේ තමයි සර්වඥාන්ස අපිට ලෝකේ දීදුවක් කරපු න්‍යාය භාවනා කරන පටන් ගන්න මැදින් ඊට මුලට ගිහිල්ලා අගට යනවා මේක නැවත නැවත කරනවා තමයි චතුරාර්ය සත්‍ය ක්‍රමය නැත්නම් ආනපාන මොන වෙලාවක බලනවා කියන එකේ ඒකේ සමාන්තර බලන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන කිරීමේදී උස්ම සමග හිත සමථයකට පත් වෙන අවස්ථාවේදී අද සමථයක් නෙවෙයි සිටිවිලි තියෙන ප්‍රදැණිය කියලා වරන් අතුලදීම සමාන විට දැනෙනවා නිවිච්ච ජලයකට ගල් කැටයක් වැනි කුඩා දෙයක් දමන විට වෙන සැරීම වැඩි දෙයක්. මේදී හිස ප්‍රදේශයේද සැරීමක් ගැසීමක් ආහිස මේදී හිස ප්‍රදේශයේද කුඩා සැරීමක් වෙනවා ඒ සමග නැවත හිත සමාධියටපත් වෙනවා එවිට දැනෙන්නේ වස්තුල වැඩි නැගීම නතර වෙන්නේ නිශ්චල වෙනවා ශීනේ ගැන පැහැදිලි කරන ලෙස ගෞරවණ ඉලාසිතෙමි මේකදී අපි පහුගිය ටික ඇත්තටම අර පරිසම්පදාමාර්ගයෙන් ගත්ත කොටසක් අරනක විනය අතුවාවේ බොහෝම ලස්සනට තුන්වෙනි පාරමිතා විස්තරයක් දෙනවා මේ ආනපානහරහා නිවන් දකින්න හැටි සමත විදර්ශනා දෙකේදී ඒකේ දේවත්තර තියෙන ක්‍රමය, සාරිපුත්‍ර සංස්කෘතික ක්‍රමයක් බුදුහාමුදුරන්ගේ විචිකරක් වෙන්නදී කිසිම තැනක මොනම විදියකට අතුරු සිදු නැතුව චක්‍ර වගේක් කරකවලා පෙන්නනවා විශිෂ්ටත්වයක් හිතනවා මේ අවුරුදු 2600ක් කොහොමද කියලා. ඉතින් කියලා තියෙනවා ආස්වාස විෂයේ හිත යොදාගෙන භාවනා කරන යෝගාචර ප්‍රසවාසයක් ප්‍රසවාසයේ හිත විසිරී ගියොත් ඡන්දති ඡන්දති ඡලති ස්පන්දනයේ සැලෙයි ගැස්සේ කියන්නේ. ප්‍රසවාසයේ බලන්න යන එකනාගේ හිත ආස්වාදයේ විදිහේ විසිරුණොත් ආයතන කිංජිති කංජිති සැලෙති ගැස්සේ සැලෙයි කොල්ලලා යවයි කියන්නේ. ඊට පස්සේ මේ වගේ ගමනක් යනකොට සද්දයකට වේදනාවක් හිතවිල්ලට හෙල්ලෙන්න පුළුවන් හැම අරමුණක්ම දීලා ඒ හැම අරමුණකටම යනකොට මේ විදිහට හැලේ හම්සිදේ අරිනේ කියලා ඒ නිකන් ලෝකේ විශිෂ්ට කාර්යයක් පිට කියලා තියෙනවා ඊට පස්සේ කියලා කියනවා පළවෙනි ධ්‍යානයේ යනකොට ඒ ඉන්දන අන්දන චංචල ගති නතරලා සංසිඳෙනවා. ඒක පළවෙනි ධ්‍යානයේ ඉන්නකොට පළවෙනි ධ්‍යානයේ පිළියෙට පිළියෙන් ආයේ ඉන්දන චංචල කම්පන කම්පන වෙනවා. එතකොට දෙවෙනි ධ්‍යානය. දෙවෙනි ධ්‍යානයේ ආය සංසිඳනවා. දෙවෙනි ධ්‍යානයේ ඉවර වෙනකොට ආය නැගි. ආය තුන්වෙනි ධ්‍යානයට යනවා සංසිඳනවා. ආය තුන්වෙනි ධ්‍යානට එක වෙලාවක් කරලා මතක. ආය හතරවෙනි ධ්‍යානයේ සංසිඳනවා. විශිෂ්ට ගණේ ප්‍රත්‍යක්ෂ කරලා වෙනවා. ඒක කියන ඕකම විපස්සනාදී වෙනවා. ඒ නිසා මේ සැලෙන ගතිය ආය චංචල නිශ්චල ගතිය ආය චංචල ගතිය නිශ්චල ගතිය සාපේක්ෂ ධර්ම. චංචල ගතියක් නැතුව නිශ්චල ගතියක් මතුවෙන්නේ නැහැ. නිශ්චල ගතියක් නැතුව චංචල ගතියක් මතුවෙන්නේ නැහැ. නිශ්චල වෙච්චාම අපේක්ෂා කරන කවදාවත් චංචල වෙයි. ඒ චංචල වුණාට ආය නිශ්චල වෙනවා. ඒ චංචල වුණාට බලාපොරොත්තු තුන් කරගන්න කියනකොට යාම නිශ්චල කරනවා. ආය චංචල කරනවා. ආය නිශ්චල කරනවා. මේ තුලින් තමයි අපි අශෝක ධර්මයේ කම්පාන වෙන්නේ. ඉතින් නිශ්චල දැන හොඳයි, චංචල දැන වැරදි, නිශ්චල දැන වැරදි, චංචල දැන හොඳයි කියවහම තමයි මේ කමටහන් සුද්ධ කරන්න ඕනේ. පොඩ්ඩක් ඉවහගෙන ඔක දිගට දිගට යන්න ගියාම තේරෙනවා දෙක දෙකට ප්‍රතිස්පන්ද නැති ගමනක් නැහැ. ඒ ප්‍රතිස්පන්ද බාහිර තේරුම් ගන්න චංචලේ හැම වෙලාවෙම අපේක්ෂා කරන කාටික්ක මෙයා නිශ්චලයි. නිශ්චලක හැම වෙලාවෙම අපේ දැන චංචල වෙනවා. ඉතින් මේ නිශ්චල වෙච්ච වෙලාවේ ජීවන කියලා කමටහන් සුද්ධ කරාට චංචල වෙන වෙලාවේ ආයෙ යන්නේ. ඒවා දිගින් දිගට යන දේවල්. නමුත් මේ වගේ කාරණාවක් ධර්ම සාකච්ඡාවේදී මතුවෙනවා කියලා කියන්නේ ගැඹුරක්. ඒක ඒ නිසා කාටවත් දුස් කියන්න බයින් යන නරකයි මෙතන කියන්න බෑ ලේසි කෙනෙක්. ගිය එතන මේ හරියටම දැනගෙන ගියොත් කතර කරන දැන් ගියොත් අතරමඟ වගේ මේ එකක් හොඳයි එකක් නරකයි කියවන ගියා. හොඳ නරක දෙක දන්නේ නැති මිනිහෙකුට වෙන ගනුම කරනවා. දෙකම සංහිත ඉස්සන යනකොට පේනවා නිච්චලයි කියන්නේ සංචල භාවය පටන් ගන්න. සංචලයි කියන්නේ නිච්චල භාවය පටන් ගන්න. දෙකකින් එකට අතිනත මාර්ග කරගෙන යනවා. ඒක නිසා මේ ඈත කිරීම සඳහා කියන දෙන දැන් හය සැරයක් කියෝ වගේ මේක මෙහි එනම නැවත නැවත වෙන්නේ. ඒ මේ තුල ඒ චංචල වීම නිශ්චල වීම තුල බොහෝ වෙලා කරනකොට සියල්ලේ නිශ්චල වීමක් වෙනකත් තියෙනවා. ඒක නිකන් හරියට මකුළු දැලක මැදු කියන එක නැතිව හැද්දා වගේ වටේ ලොකු රවුමක් ඊට පස්සේ පොඩි රවුමක් ඊට පස්සේ පොඩි රවුමක් ඊට පස්සේ පොඩි රවුමක් විදිහට ප්‍රස්කාරයක් විදිහට ඇදලා පෙන්නන්න පුළුවන්. කියන පහේ අනේක එන්නේ අදිවිවි අදිවිවි අදිවිවි අදිවිවි සංසිඳන දාන උගෝදෙනේ මූල රවුමක් දැකලා නැගිටලා. ඉතින් ආකාර ඉතුරු ටික දකින්න නම් ඉවසන්න බැරි නිසා සම්පූර්ණ චිත්‍රේ පේන්නේ නැහැ. ඉතින් ඒක මේ සතත අභ්‍යාසය. නැවත නැවත භාවනා කිරීමෙන් මේ ඉවරයක් නෙවෙයි ජවනික අමාරුවක් විතරයි කියලා දැනගෙන මම මුළු නාඩගම බලන්න ඕන කවදා හරි කියලා යන්නේක තමයි මේ කරන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් දෙලිනකින් එලි වෙන්නේ නැහැ කියන්නේ. ඒ නිසා ඔය දිගටම හීන කර යන්නත් නැහැ කියන්නේ. නැගත්තර ස්වාමීන් වහන්සේ උස්නේ මුලමදාක විශේෂයෙන් අග ගෙවි යෑම හොඳින් දැක හුස්ම සියුම් වී විඤ්ඤාණ ආකාරය හොඳින් දැක හුස්ම සියුම් වී නොදැනියන ආකාරයට අධ්‍යකායකු නාම රූප අවස්ථාව පසුබිම් සික්නවා යයි කිව හැකිද මේ කියන එක කරා කියන සාමනාත්මව දැන් නාම රූප පරිච්ඡේදයන් ලබලා නේ තියෙන්නේ ඒක වගේ කියා ගන්නවා ඔව් ඔව් අපා නායි ඉතින් කරන්න බෑ ගරු ස්වාමීන් වහන්සේ බාහිර ඥානයෙන් එහාට ගියවද කර්මයේ උඩින් ඥානයේ යෝග වංශයේ දේශනෙක තියෙනවා. මංග ඥානයේ ස්වභාවය පැහැදිලි කර දෙන්නේ ඉල්ලමි. ඊට ප්‍රකාශය පැහැදිලි කර දෙන්නේ ඉල්ලමි. කර්මයේ උඩින් ඥානය කියන කර්ම සංසිඳී පරිණතීමේ නොසලකා සිටීමේ තරම් හිත විමසනාට ගැඹුරු වීමද කොමෙන් අන්තිමට කාපොයින්ට් එක අල්ලලා තියෙනවා. කර්මයේ උඩින් ඥානය කියන යනෝ කර්ම පරිණතීමේදී නොසලකා සිටීමට තරම් හිත විපස්සනාට නැඹුරු වීමද ඒ කියන්නේ රූප දකින්න අසත්‍ය හෝ අසුභ හෝ නරක රූප දකින්න නොදැක්ක දෙයින් අහන හොඳටම බලන තමුගාවක් ස්තුති කරනවා කනට ඇහෙනවා නෑ වුණාසින් ඇඟට බොහොම මේ සංග රස පහස නැත්තම් බොහොම අපුල දේවල් සිද්ධ වෙනවා යාට පුළුවන් නම් මුතේ මුතමත් සම්පවිෂ්‍ය කියන්නේ ඒ කොයි බවුරු කෝලන් බෑවත් සමහරට බලපෑමක් නැහැ. එහෙම නැත්නම් අර විද්‍යාත් කුමාරයා ජීවි අතරින් ඉස්සරලා සැර රූපිකාවන් නාටක කංගනා වේලා බවුරු කොනතාවනේ. නාටක බැලුවනේ. නාටක නැටුවනේ. සුද්ධෝදන සජ්ජුගේ විදිහේ එදා හරි කොක්ක ගහන්න කියලානේ. ඒකට අනිත් පැත්තට බුදිය ගත්තට පස්සේ ඊට පස්සේ බලනකොට තමයි නාටකම පේන්නේ. නාටක ගංගනාවන් ඒ ඒ සංගීත උපකරණ වලට දැකිලා හැම පැත්ත මේදී දාගෙන කෙල කරාගෙන අබහලාගෙන ඉන්නවා දකින්න ආන්න උඩින් තැනලා ගියේ අපි නිෂ්ක්‍රමණය දැක්කට ඔබ දැක්කාද ඉන්න පුළුවන් නම් කවුරු කොයන්නා මෙලේ කිව්වා සීබුද්ධියෙන් අහනවා නම් අර මනසට කනට ගැහුවා අසුත්තර දෙන්නේ නැතුව උන්ටට අපිට බයින්න කොට හරි ස්තුති කරන්න යන්නේ බලාගෙන ඉන්න එකයි තියෙන්නේ කවුද නලවන්න හදන්නේ කවුද ලෝකේ නැරෙන්නේ කියලා ඉන්නකොට ඒ ඒ මනස ඉතිරි දැනුමක් ඕනේ. ඉතින් ඒක කර්ම නැහැ කියන එක නෙවෙයි තියෙන කර්ම වේගය එනවා. මොකද පිළිගන්න මෙතන කෙනෙක් නැහැ. ඉතින් ඒ දේ කරන්න පුළුවන් නම් ඉතින් මේක අර කියනවා අපි අර හිතව දින ස්වරූපේ කර්මයට උඩින් යනවා කියලා. ඒක මේ පාජන්තරාව යනකොට අපි නගරයක් උඩින් යනකොට පේනවා නගරේ විශාල ට්‍රැෆික් ජෑම් එකක් තියෙනවා. ශාල සතියක් යනවා මම දන්නවා මේ ප්‍රැක්ටිස් යන අතරේ රජීවා තමයි ඉතින් මට මොකෝ මම යන්නේ අර සිතුදාව දුන්නේ සතා කියන්නේ ඒ මිනිස්සු ගැටෙනවා රණ්ඩු කරනවා කාරණාව කරගෙන සාද කරගන්නවා වේද වේද ගන්න තමයි තේරෙනවා අද ඇල්ලෝ දැන හිත හිරගෙනවා ඉතින් නෑ වුණා වගේ තමයි ගියාම මනිනවා හැබැයි මේ චක්කමක් නෑ මෙච්චර ප්‍රශ්න තියෙදි කරගෙන යනවා කියලා නෑ නෑ මම වැසි පිළිදෙඩ කියන දේ යන්නේ කියලා නේද කියන්න නරකයි මේව ගණන් ගන්න තියනයි කියන්නේ අදිශේෂ දෙකම ඔබේ සාන්ති කියවලු මේ සාසනයේ මේ අවුරුදු 2500ක් වගේ සාසනයක් මේක සියල්ල හදන්න ගියොත් කවදාකවත් කරන්න බෑ මේ ඥාන දේවන මාර්ගය ඒක මම කියන්නේ ආච්චි කෙනෙක් මනමාලිය කරන්න බෑ ආච්චි ආච්චි කෙනෙක් කරන්න මනමාලිය කරන්නේ ගියොත් රූපලාවන්‍ය දෙන්නම් ගෑවට විකාරය වැඩි වෙන එක විතරයි. ආචාර්ය. ආචාර්යතුමාගේ දෝෂයක් නැහැ. විඳන ගන්නවා අවුරුදු 2600ක් පාරගෙන අපිට යම් ගම් මේ මේ සාල්ලක්යක් අල්ලගෙන ඒකට වෙන්න පුළුවන් නම් සුදු පර්ෆෙක්ෂන් වරන්ද ඒකත් දැසිරි මංගලම් කියන ඕකේ නෑ කෙනෙක්. ඒකට පුදුමාකාර ප්‍රඥාවක් අවශ්‍යයි. පුදුමාකාර ප්‍රයෝග ඥානයක් අවශ්‍යයි. ඔක්කොම නිකන් ඉඳපා වෙන්නේම නෑ. කොටිම කියනවා සර්වඥාසික මොකක්ද කියන්නේ. ඒකත් ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ ඔක්කොම අහිංස ගන්නතු අහුවෙච්ච දේ ඉවර වෙන්න පුළුවන් නම් ඒක ඒක ගැළ විද්‍යාව. අන්න විද්‍යාවට වැඩි ගැළ විද්‍යාව තියෙනෝනේ. ඒ ළඟ තියෙන දේ හේතු වෙනවා හදාගත්ත කිප්පිය. ඒකම හිතන්නේ හොඳටම කුරුකල තියෙන සර්වඥාන්සේ වික්ෂුන් වහන්සේලාට බුදු ලස්සන දෙයක් තියෙනවා. මොන්නම දෙයක් නැතුව දැරලා දාලා වරෙන් ඔක්කොම දැරලා වරෙන් අපිට කියලා දෙන්න ඡායෝනේ හද නැහැ. බලපන් ඔක හැදුවා වගේ මිනිස්සු වඳින්නේ නැහැ. ඡාලි කුට්ට වල හැදුවා වගේ ඔච්චර නාමකාර මිනිස්සු වලට වඳින්නේ. ඒ මොකද දීපල්වන් එන දේ ගන්න. ගහපන් උසස්ව නිර්මාණය මේ ජීව ගැන ධර්මයෙන් කියලා තියෙන්නේ ඕල්ලකෝන් නම් ඇඳුම් වල තියෙන මොහොතර බැලුවොත් කන්කොම් මහලා කපලා හදලා මොන්න කොලම් කරලා තියෙන එක තන්නේ හතරක් රෙදි කෑල්ල. තන්නේ හතරක් රෙදි කෑල්ල කන්කොල ඇඳගත්තට පස්සේ ලස්සනම දර්ශනේ ලෝකෙදී. ලස්සනම දර්ශනේ ලෝකෙදී මොහොතර කාලෙත් වඳිනවා. ওই මොහොතර කාලෙත් වඳිනවා. මේ තමයි සරල දෙයක්. මිනිපෙච්චි විනීලා ගන්න කවුරුහරි දෙන්න රෙදි කෑටියක් කරන කුකුරු හැදෙට කපලා මහපක්. ඒ වගේ දෙයක් නිසා ඒ හම්බෙච්ච දේ ඊයන් පුදුම රසයක් තියෙනවා. එළඹිච්ච දේ කියන එක. දැන් මම ඉන්න කාලේ කියන්නේ පැමිණි දුක් පැණිදායි කියලා. ඉදිරියට පැමිණි දුක උනත් පැණිදායි බලාපොරොත්තු වෙලා ලැබුණත් ඒක රටක් ලැබුණ දුකක්. අපේක්ෂාවෙන් තොරව ලැබෙන දේ දැන් සාසනයේ කටයුතු වලට හැම වෙලාවෙම පිසිච්ච ගතිය සන්තුෂ්ටි කරගතිය. සංස්පත්ති කරගතිය කටයුතු කරනවා නම් නිවන් ලබන්න ඕනේ නෑ නිවනේ ආනිසංස ලැබෙන්න පටන් ගන්නවා. මෝ මාර්ථ කරගෙන අනිච්චන් දුක්ඛන් අනාත්තන් කියන චක් තුන පංචස්කන්ධ කියහගෙන යන්න ගියාම ආහාරගෙදර යනවා දේවල් තියෙනවා. මාතරන් නැත්නම් එතත් එතත් ඒක මේ භාවනාවක මම මොන දෙයක් මම කරන්නේ වශයෙන්. ඒ ශ්‍රී ලංකාවනේ විනෝදාංශයක් විදිහට කරනවා. නොලැබුණා කියලා ප්‍රශ්නකුත් නැහැ. ලැබුණා කියලා සන්තෝෂ වෙන්න දෙයක්වත් නැහැ. පමණක්. ඒක මම දන්නවා පැහැදිලි වෙන මේ භික්ෂුවකට ලේසියි කියලා. එන්නේ ඒකටයි භික්ෂුව කියන්නේ. මේ දේවල් සාර්ථක කරගන්න පුළුවන් ක්‍රමෙට ඒ නිසා ඒකදී අර ගැලවිච්ච අවශ්‍යයි. ස්වාමීන් ස්වාමීන් වහන්සේ පහළ දැක්වෙන්නේ දේශනීය කොටසක් මෙය ක්‍රියාත්මක කළ හැකිදයි දැනගැනීම කියන. ඉතාම වේදි කැමැති ආශා කරපු සිංහවක් ඕනනම් සහ ඉන්න ඊළඟ වරය ඇසීමේදී මේක නිහිනේ කියන අදහස අයින් කරලා මෙතන කියන්නේ සත්‍ය මාත්‍රයක් ආයේ පිළිබඳව ඇති වෙන දැනීම් මාත්‍රයක් පමණයි කියලා අවබෝධ කරගෙන නැවත අන්නේ විදේ සත්‍ය ආස්වාසිය පෙරලෙස විඳීමට බැරි වෙනවා. ආශාදී නැතිලා යනවා. අපේ උපදේශකච්ච කීප දෙනෙකුට කීප දෙනෙකු ප්‍රශ්න කළා මේ චිත්‍ර ඇලි ඇලි සිට සින්දු ඇහෙන විට දැන් කිසිම ගාහක් නැහැ ස්වාමීන් වහන්සේ කියලා. මේ මෙම උපුටා ගැනීම ගැන ඔබ වහන්සේගේ අදාළ ප්‍රදේශයක් දැනගන්න කැමති ඉලෙක් වර්ගී කැමැත්ත රාගයේ අයින් කළ හැකිද? මේ දෙකෙන් අර කොයි කොයි දේ පව පව වෙනකොට යා කොහොම කොහොම වෙනවා කියලා කතා කොයි එකත් එච්චරයි. එච්චර බොහෝම සිංහලිකමට තිබුණ දේවල් කම්පව වෙනකොට බොහෝ ගොරෝසු තත්ත්වයකටපත් වෙනවා. මේක නම් කියලා මේක වැඩි මේ මේකේ ශබ්ද මාත්‍ර පමණයි ඒ පිළිබඳ ඇති වෙන දැනීම මාත්‍රය පමණයි කියලා ඒකදී මේ කටුකුරුනි ස්වාමීන් වහන්සේ නිවන දීම දේශනා ගැන කතා කරනකොට කියලා තුනක් දුරට ඔකෙස්ට්‍රා එකක් සෙල්ලම් කරන වෙලාවෙ නැත්නම් හොඳ සංගීත කණ්ඩායමක් හොඳ දක්ෂ මෙහෙමක් සිදු කරගෙන යනකොට ඒකේ රිද්මයක් තියෙනවා ඒකේ ලාභ තියෙනවා ඒ සංගීතයේ කරගොම ගැඹුරු ගණන් ක්‍රමයේ හදන එකක් නේ නමුත් භාවනා කරපු එක නේද ඒ කම්කරත්තනයක් විතරයි භාවනා කරන බාධාවක් විතරයි මම කුසලාවක් නම් මේ විචෝවන්ද මෙදෙල්ලම් කරන්නේ මොහොත ඇත්ත අනම් මනම් ඉති හොයාගෙන ගිහලා වැදගෙන ඒක ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. භාවනා කරනකොට මල්ල කරච්චන එක කොයි වෙලාවෙ නතරපයි දන්නේ නැහැ. ඒ වෙලාවට සංකල්පයක්. ඒ වගේ කොයි එක වුණත් බලන දෘෂ්ටි කෝණය තමයි තියෙන්නේ. ඒ එතකොට මේ මේ සංගීතය දන්න කට්ටිය කියන්නේ සංගීතයේ රස නොවිඳින්න අමනුෂ්‍යයෙක්. ඒ කියන්නේ මියාගේ බොරෝ කෑමකට තේරෙන්නේ නැහැ. මුළු සංගීතේ තේරෙන්නේ නැහැ. ඒකද කියනවා මේ සංගීතේ දන්නේ නැති නිසායි මේ සංගීතේ බයින්නේ සම්පූර්ණ හොඳයි අපිට තේරෙන්නේ නැහැ කියන එක. ඇත්ත තමයි අපිට තේරෙන්නේ බොරෝ කෑමකට සංගීතේ තේරෙන්නේ නැහැ. පුළුවන් නම් උකට නතර කරන්නේ කියලා දෙන්න කියලා මේකයි කියන්නේ. මේ ලෝකේ කරන මේ හැම නාලකමක් බලවත්, ත්‍රිගාමයක් බලවත්, සංගීතයක් බලවත්, කොයි දේ වුණත් ඒ සංස්කරණය කරපු දේශියා දැනුවත් අධිකාත කුමාරයා නාටකාංගනාවන් දිහා බලමු බැලුම තමයි. මුලින් ඉඳලාම බලන්න හිතනනම් මේක දෙන්නේ කාමයට බැඳීම සඳහා නලකු නැති. නමුත් පොඩ්ඩක් අහක බලන්න බලනකොට අප්‍රසන්නයි ඒකේ තියෙන විකාරය මතියසට. ඉතින් ඒ නිසා ඒ ඒ දැලින් දෙකම දෘෂ්ටි කෝණ දෙකම ඇති වුණාට පස්සේ මේ හැම වෙලාවෙම ඉතින් නාටකම කරනවා. හැම වෙලාවම අපි ඉන්නේ මම හොඳට මේක දකින්න එයාපෝට් එකට ගියා. හැම රටකින්ම ඇවිල්ලා විවිධාකාරයේ මේ විකට අඳුර තරම පවත්වනවා. නැත්නම් මේ ඉන්ටර්නෙට් යාමට ගියාම එක එක රටවල් වල ඇවිල්ලා ඉතින් පස්සලා ඕල්ලා පෙන්නලා මේ අවස්ථස් මේ විදිහට මේ අවස්ථස් මේ විදිහට අර යාචි මේ විදිහට ඒ සැට් එකටලා බලන්නේ මම කයදේ ඉන්නත් එකනේ බලන්නේ ඉන්නේ ගියාම පේනවා මේක අවුරුදුස් මේකට අර කරන විකටන් උත්තරගදී අරගේ අවුවේ ඉඳගෙන විදින්න එපා මේක ටොප් එකේ යාගේ යාගෙන ඉන්න කලින් ඉඳගෙන වාඩි වෙලා බලාගෙන ඉන්නේ කියන්නේ කෙලවරක් නැහැ. කවදාකවත් කෙලවරක් නැහැ. ඉතින් විකට මේ නාටකම යනවා. ඉතින් ඒක තමයි ඒ ධර්මතනන්සේ චුතුම පාඨඥානය දැකලා මේ මනුස්ස ලෝකයේ ඇති වෙනවා මැරලා යනවා ශීක්‍රේ දකින්නකොට මේ මේ කොමන නැටුම් කියලා කොමන කවදාවත් සිනාගාද කියලා අර ඒ චිත්‍රපටි වල තියෙන අර ඉක්ම දික්මට වැඩ වෙන්නේ නැති වෙන්නේ නම් මොකක්ද කියන්නේ? සාස්මු මාදාලා පාස්වෝර්ඩ් කරනකොට ඊට බලන්නේ කොලමක් තමයි. කොයි දේ වුණත් කොලමක් තමයි ඒතර තියෙන්නේ. මුදලයන්ට කොම්මන් ස්ලෝ මොෂන් දාන්න පුළුවන්. ට්‍රාන්ස්ෆෝවර්ඩ් දාන්න පුළුවන්. ඉතින් දාලා බලුවොත් පස්සේ ස්ලෝ මොෂන් දාපම මේක ෆූට් කරලා හද දෙකක්. මේකම අල්කින් කැලේ මේකෙන් කැලේ ෆූට් කරලා. වාස් මූවමන්ට් ගන්නකොට පස්සේ කොලමක් හැම කෙනාම කිසිම කෙනෙකුට ගරුවාම් දීලත්යක් නැහැ. ඔක්කොම විකාර වෙලා තියෙන්නේ. දුර රත්තරමුත් එකයි අසුචිත් එකයි ඒකම කියලා තමයි කියන්නේ. අර ස්වාමීන් වහන්සේ සත්‍යයේ ශබ්ද රූපයෙන් වෙනස් වන්නේ කෙසේද? රසයේ රස රූපයෙන් වෙනස් වන්නේ වෙනස් වීම මේකේ රසය නාම ධර්මයක් ලෙස රස රූපේ රූපයක් ලෙස හැදින්වීම නිවැරදි කියන්නේ පැහැදිලි කරන්න. ඇත්තට නිවන් සංකේත ටික මේ සත්‍යයක් සත්‍ය රූපයක් කියන දෙකම එකයි පාවිච්චි කරන්නේ. සත්‍යය රූප රූපයෙන් ශබ්ද රූපේ වෙන් කිරීම සඳහා අපි ශබ්ද රූපේ කියලා කියනවා. ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ රූපේ කියලා. ඉතින් ශබ්ද රූපේ කියන්නේ ශබ්ද තමයි. එහෙම නැත්නම් ශබ්ද තරංග. එතකොට රසයේ රස රූපයෙන් වෙනස් වීම මේදී රසයේ නාම ධර්මයක් ලෙස රස රූපය ඇත්තම නාම ධර්ම වෙන්නේ මනාපමනාපක. රසක්, චිත්තක්, කනිරහක්, නඹුලක් මේ රස හයයි ලෝකේ තියෙන්නේ. ඒ රස හය එකක් හරි මොනවාරි වදිනකොට මනාපමනාප දෙක තමයි නාම ධර්ම වෙන්නේ රස රූපය කාටතිවත් සමානයි නමුත් දෙන්නේකට ඒක ඇත්තේ නැහැ මනාපමනාප දෙක වෙනස් කෙනෙකුට රස කෙනෙකුට රස වෙන්නේ ඉඳී ඉතින් ඒක නිසා කනතා සද්දසා සද්ද රූපය අතර ඉච්ච ලොකු භාෂා විවරාත්මක ඉච්ච ඉච්චගේ විකාර විකාරයක් ඇත්තේ අනේ ස්වාමීන් වහන්සේ දීර්ඝ කාලයක් සමුති විදර්ශනා භාවනා යෝගාවචරයේ කර්මස්ථානයන් වහන්සේලාට උපදේශ අනුව කරගෙන ගියා. මේක භාවනා උපදේශ අනුව දිගටම භාවනා කරන විට පෙර කොහොම ක්‍රමී වායෝ ආනාපාන ධාතුවේ ස්වාමීන් වහන්සේ විග්‍රහ කළාට බොහෝ කාලයක් අතුරුවා. සම්පූර්ණම කය ඇති ගැනීම චිත්ත වෙන්න මේ චිත්තම නේද හැම දෙයක්ම බඳ ගන්න තබා ගන්න එක වැටුණා වාර වැටුණාට අනන්තයි ආනාපාන වායු සමාධියකදී කුංචි කුංචි කලකට යනවා මේ සීදහස් ශරණ විසිරියනවා විදසුන් අස්පදයන් එයක් භවනාවට වාඩි වෙන විට කය වේදනාව ගැන මේ මහ පොළවේ මේ කයි ඇත්තේ එකම ගුණයක් නේද ධාතු වශයෙන් එහෙනම් මහ පොළොව ගස්පලන් ඒවා එසේම නම් ඇයි මම මේ කය මගේ කරගන්නේ මේවා ධර්මතා නේද උපාදාන කරගන්න දෙයක් නැහැ නේද කිසිම දෙයකට හේතු නොවේ නේද හිතන්නකොටම බාහිර ලෝකයේ සමග අලුතෙන් සියලුම සම්බන්ධතාවෙන් හිතෙන් දැක්සන ඊට පස්ව ශ්වසනයේ මූර්ති වී ගොස් සිතක් ආයත් මහා කුතුම සාධක දැන් අතීතනාගත හිතවිලි අතරතුර ඇවිත් පිළි බලන විට පිළිගැනීමක් ඊට පක්ෂ බොහෝ විපක්ෂ නැතුව තුනි වී ගොස් සිතේ මොනම හිතවිල්ලක් හිතවිල්ලක් කාටක් දසුණක් නැතිවත් පිළිපත්තුන විට පත්තුන බව වැටුනේ ඉන් මොහොතකින් නිදුණු පසුව පසුව කල්පනා වුණා ඒ වෙලාවේදී නිදිත් නැති ඍජු ඉතාම සියෙන් සිටිය මේ සිතට සුමේ හිතට ආහාරයක් නැති නිසාම මොහොතකට හිතේ හිත මුණා නේද කියා. අතම හිත මිදීමක් වැඩි මේ විදිහට චෛතසික රූප කියන දේවල් වලින් වෙනම හඳුනා ගැනීමක් කෙරෙනවා. ඒකම 100ක් කරන්න බෑ. නමුත් මේ හිත නිතරම චෛතසික හරහා යනවානේ ඒ චෛතසික ගැන රූප හරහා හඳුනාගන්නේ ඒක අපි දැක දැක දැක දැක ගෙවන් කෙරුවොත් ඒක කොටුවේ. ඊට කොට වෙනත් රාජ්‍යෝ බලසනික නැතුව රාජසේවකයන් නැතුව රාජ්‍යෝ කොට වුණා. රාජ්‍යෝන් එකද තියෙන එකක් යට එක ඉන්නකොටනේ ඒ වගේ මේක සම්පූර්ණ මිදීමක් නෙවෙයි. මොකද මේ විදිහට මේක කළ හැකි මේකට බැඳීමකට වැඩ කරාට මේක කළ හැකි බවට විශ්වාසයක් ඇති වෙන මේක බොහෝ විට කරනකොට තමයි ඒ පිරිසුදු තත්වය කේවල තත්වය එතන නිර්පේක්ෂ තත්වයට කරගෙන කරගෙන යනවා. මේක හරි මේක තමයි කල යුත්තේ කියන විශ්වාසය තමයි ඕන කරන්නේ. ආනාපානසති ක්‍රමේ නොදැනී ඉස්තාවයට දැනෙන විට කෙසේ පිළිපැදිය යුතුද නමස්කාරව කුලකව ආයදිමි යමක් නොකර සිටින්න බලන එකයි මට කියන්නේ. කිසිම දෙයක් නොකර ඉන්න පුළුවන් නම් චේතනාපූර්වක කිසිම දෙයක් නොකර හේමම මේ ඒ தත්ත්වයේ දිගට පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒක තමයි භාවනා දක්වන අනුග්‍රහය කුමක් කරත් ඒ කෙලෙසයක් කියලා හිතන්න. කුමක් කරත් ඒ කරන කර්ණාමාන දිච්චය අනුවයි හැකිනම් කර්ණාමාන දිච්චය අයින් කරලා ඒ නිවිච්ච தත්ත්වය දිහා දිගට බලන්න කියන හැකියාව තමයි උරගන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම භාවනා පටන් අරගෙන ආනාපාන කෙලියේ කියනවා විනාඩි කිහිපයක් යනකොට මුළු ශරීරෙම උෂ්මත් ප්‍රදෙන කර්මයේ නිශ්චල පාඩපත් වේ. විනාඩි කමාරක් පමණ යන විට නැවතත් උෂ්ම ගන්නවා බව දැනෙනවා. ක්‍රමයෙන් නැවතත් සියල්ල දැනීමට පටන් ගන්නවා. මෙසේ වන්නේ ඇයිදයි දැන ගැනීමට කැමැති. මේ වැරදි පැත්තකට යන්නේ නම් ඒ නිවැරදි කර දෙන්නේ කාරණේක ඉලා සිටීමේ ආයත මේකදී හුස්ම ඇති වෙනවා නැති වෙනවා නිශ්චල වෙනවා කම්පන වෙනවා මේ දෙක එකිනෙකට ප්‍රත්‍යපන්න ප්‍රත්‍යපන්නයි ඉතින් මේක දිගේ පුළුවන් තරම් ඉන්නකන් හිත පිට ගිහිලා නැහැ. හිත ආනපනික ක්‍රමයි. මේ තන්පත් වීම, චාන්සල වීම, කම්පන චාන්සල දෙකේ පැති දෙක පෙන්වන වෙලාවක් මේක දිහා නොසලී හිටියොත් ඒ කම්පන චාන්සලේ උච්චාවච භාවය කියලා කියන උච්චාවච භාවය අඩු වෙන බඩ. සැකකෙරුවොත් කලබල කෙරුවොත් මේ නිතරම කම්පන වෙනවා. මේක මේක ස්වභාවයි. චාන්සල වෙනවා, නිශ්චල වෙනවා. නිශ්චල වෙනවා චාන්සල වෙනකොට ඒක කේවලත්වයට යනවා. ඒ නැත්නම් නිර්පේක්ෂ තත්ත්වයට යනවා. ඒ නිසා මේක හරි පාඩකට වැටලා තියෙන දැන් එයාට මේක පෙරලා පෙරලා පෙරලා පෙරලා මට්ටම් වෙන තැනකට තුනී වෙන තැනකට යන්න දැන් ඉස්ස පාර දන්නවා. එයාට කවදකින් බාර දෙන එකයි කරන්නේ. එතකොට මේ වෙලාවෙ ඉඳ ඉඳ ඉඳ ඉඳ වඩා පිසිදු තැනකට හිතයි කියලා බලාපොරොත්තු වෙනවා. දැන් සාමච නිවනක් අනිත්‍යයි නේද? එනා ධාති වල නිවන් දැකීමයි. ඒ රාතන්වංශයේ පිටිනැස් නිවනක් නැති වෙනවා නේද? රාතන්වංශයේ අධ්‍යක්ෂණ නිවන අන්තිමට දැකීමක් තිබී යුතු නිසා පිටිනේදී මේ දැකීම දැනීම නිරුද්ධ වෙන නිසා එදාට නිවන ලෙස ඉතිරි දෙයක් නැහැ නේද? මානි වැරදිද අපෝ හරි ඉන්නේ නැහැ. මේ කියන්නේ මේ රහතන් වහන්සේ ළඟ නිවන කියලා මොකක්දවත් තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ. රහතන් වහන්සේ ජීවත් වෙද්දි එහෙම අල්ලන්න දෙයක් නැහැ. පින්නලා යනකොට මේ නැති වෙන එක නෙවෙයි රහතන් වහන්සේ ජීවත් වෙද්දි ඒ රහත් නොවිච්ච එක්කනා ඒ රූපේ දැක්කට රහත් නොවිච්ච එක්කනා ඒ කාය ඇති මනෝ ක්‍රියා දැක්කට රහතන් වහන්සේ කිසි දෙයක් සෝපදේශ නිර්වාණයෙන් පස්සෙත් ඒක මම මාගේ කියාගන්නේ ඒ නිසා සාරජුපදේශ නිර්වාණයෙන් පස්සේ ඒක මම මාගේ කියාගන්නේ ඒක නිසා නිවන දෙයක් කියලා ගත්තොත් ඒක අනිත්‍ය වෙනවා. නිවන කියනවාද නෝන දෙයක් කියනවා. සංකල්ප විදිහට පාවිච්චි කරනකොට නම් සර්වචාන්තේ මතක් කරගුදී යමක් තිබුණොත් තමයි අනිත්‍ය වෙන්නේ යමක් නැති දෙයක කොහොමද අනිත්‍යකට යන්නේ? යමක් තියෙනවා නම් තමයි අනිත්‍ය කියන්නේ දැනුම. පටවියාපෝ තේජෝ කියනවා ආස්තික රූප ප්‍රඥප්තිය. ඒකේ නාස්තිකත්වය කියන්නේ අවකාශය. අවකාශය අනිත්‍ය දෙන්නේ නැහැ. අවකාශය අනිත්‍ය දෙයක් නැහැ. මොනක් ඒ නිසා රූප අවබෝධ කරන රූප හරහා අවකාශයට ගියාට පස්සේ රූප කියන එක රූපණ වෙන සුළුයි සීතෝන සුළු කිපෙන සුළුයි අවකාශය කාදාකක් කිපේ. අවකාශයෙන් කිපෙන දෙයක් නැහැ. ඉතින් ඒක තමයි ඒ නිසා ඒකේ අනිත්‍යත්වයක් ගන්නවා. මගේ මේ පළවෙනි දවසේම මහානාපාන සති ගිරිමානන්ද සූත්‍රය අනුව භාවනා කෙරුවේ එය හරිද මොතික කාලයක් කරගෙන යනකොට හරි වැරදි තේජික දවසේ එහෙම කියන්න අමාරුයි ඒක කරමින් ඒ එක්කෝ නැවත නැවත කරාන්තයන් දන්න සුදුසු කෙනෙක් වෙනවා කමඨාන සුද්ධ කරන්න කෙසේ නමුත් දවසකට එක හුස්මක්වත් සතිය යුක්තව ගන්න පුළුවන් ගැටි වැඩි වෙලා තියෙනවා නම් ඉතින් ඊගොල්ලන්ට වැඩි හොඳයි කියලා කියන්නේ. සක්මන් භාවනා ඊටම සුමතව එකඟව සිදුවන විට සක්මනේම හිත රැඳෙන විට පැයකට පරිකාලය සක්මනේම හිත රැඳේ. ස්ලෝ මෝෂන් ලෙස සක්මන තුළම සිත රැඳී පවතී. මෙලෙස සක්මන දීර්ඝ කාලයක් කිරීම සුදුසුද? ඒ සමාධියටපත් වේද මේක ගලප ගලප යන්න මේ විදිහට හොඳට හිත සංපත් වුණාට පස්සේ ආනාපාන දාපුවාම ආනාපානේ ගුරුසු ගතියෙන් තු පටන් ගන්න වෙලාවෙම සිුම් වෙනවා ඉක්මනට සමාධියට එනවනම් දෙක එකිනෙකට ප්‍රතිස්පන්නව යනකොට අන්‍යෝන්‍ය වශයෙන් උදව් කරනවා සමහර ඇත්ත මම දැකලා තියෙනවා එක දිගට පැය 4 5ක් අක්මනේමයි ඒකකට ඉඳගෙන හිටියා ඊටගෙන හිටියක් වෙන සම්මුති ඉරියව්ව වෙනස් වුණාට සති සමාධියක දිගට යනවා. විශේෂයෙන්ම නිදිමත බහුලයක් ගන්න. ලෙඩක් හනිව වෙලා සෝවෙමින් ඉන්න කෙනෙකුට තොරෑ මොකක් හරි අනන්ත දීන්නේ නැහැ මොකක් හරි අවස්ථා වෙන දෙයක් නිසා වුණොත් ඉතින් සක්මන් කරගෙන සක්මන් කරගෙන ඉන්නවා. එතකොට මේ අඛණ්ඩ භාවයේ තුල සති සමාධිය අඛණ්ඩ භාවයේ තුල මේ සමාධිය තුන තත් වෙන්න පුළුවන්. නමුත් ඒ හිත නිකන් නික්ෂිප්ත වෙලා මම මොකද කරන්නේ කියලා දඟලලා කරන එකට වැඩිය ඒ විදිහට සක්මන් කිරීම පරියන්කේට සමාන ආනිසංස ගන්නවා. විශේෂයෙන්ම යම් මට්ටමක පැනනට පස්සේ සක්මනක පරියන්ක දෙකට කිසි ප්‍රශ්නයක් නැහැ. සමාධිය තිබුණා නේද කියලා ප්‍රශ්නකුත් නැහැ. පොඩ්ඩක් හරි සැලකීමක් වෙනවනේ සැලකීමක් වෙන්නේ සතිය කියනවා. ඒක දිගට කරගෙන යන එක තමයි මම කටයුතු. හොඳයි ලිඛිත ප්‍රශ්න අනුව අපේ සායකුත් විනාඩි නැකයක කාලයක් අපි අරගෙන තියෙනවා. ඒක නිසා අද බලාපොරොත්තු වෙන සමාප්ත කරන කාල විනාඩි 5ක් විතර ගන්න තියෙනවා. වෙන මොනවා කියන ප්‍රශ්න නැත්නම් මම යෝජනා කරනවා දවස් ගාන කටයුතු වල සමාප්ත කිරීමක් වශයෙන් අපි පින්කම් වීමට පෙළඹෙමු. යයතේ නිලිපතන වශයෙන් 2012 මාර්තු මාස 25 වෙනිදා ඉංගනෝදන් කිරීමේ ශීර්ෂයෙන් මෙන්න මේ මෙලියමක් තියෙනවා. අද දින මේ භාවනාවේ වැඩසටහන පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැපයීම. සහභාගී වූ පිරිසඳා ගිලන්දස පැවැත්වීමේ දායකත්වය ලබා දුන් සහ ස්වාමීන් වහන්සේ වැඩම කිරීම සඳහා ප්‍රවාණ දීතම්මට දායකත්වය ලබා දුන් සියලු දෙනාට ඉංගනෝදන් වේවා කියලා මම කියන්නේ. ඉතින් මේ විදිහට ඊවර පිළිවෙල සාර්ථකත්වයේ සඳහා පෙනීම පෙනීම කාර කර සංවිධානය උදව් කර ශීල දිනාමතම අපි සාදරයෙන් ආරාධනා කරමු අපි දවස පුරා රැස් කර ගන්න මේ ශක්තිය ශීල දිනා සාධිකල අනුමෝදන් වේවා තම තමන් දේශයට සාදා ගනිත්වා ඒ වගේම අපි මේ ඉදිරියට කරන බලාපොරොත්තු ශාසනික කටයුතු වලට මේ දේශයට දිගින් දිගට අනුග්‍රහ කරත්වා කියලා අපි සාදුකාරය පවත්වනවා ඒ වගේම අපේ නමින් මේ පරිවර්තන ඥාතින් වෙනවනම් ජීවත්වන ඥාතින් වෙනවනම් ඒ සිල් දෙනාටමත් සාදරයෙන් අපි ආරාධනා කරමු මේ කුසලී ඉන්නාතරන් සිට දකිත්වා එකලා සාදු කියලා කියනනම් මම මේ මේ සබ සාදා ගනිත්වා කියලා අටපඩත් මේ කුසලී කෙසේ හේතු ආසනා වීමෙන් මේ ගෞතම සම්බුද්ධ ශාසනය ඇතුළතදී මේ ජීවිතය ඇතුළතදීම අපිට යථාභූත ඥාන දර්ශන පහසු පිණිස එහෙම නැත්නම් දුක් ගෙවන් කිරීම පිණිස සාදු සම්මත ප්‍රබල වූ බුද්ධානුත්මයන් වහන්සේලාගේ සාදු සම්මත ප්‍රබල වූ ඒ අවසාන යුක්තිය සඳහා මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා. ඒ අදාසින් අපි තාතාකාදී ගාථා සජයනා කිරීමෙන් දවසේ වැඩ කටයුතු නිමාව සපහ සතහ කරමු. එචාගතාශනම්මේ සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධිය එචාගතාශනම්මේ සම්පතං කුඤ්ඤ සම්පතං අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධිය එචාගතාශනම්මේ සම්පතං කුඤ්ඤ සම්පතං සම්මේ සත්තානුමෝදන්තු සත්ත සම්පත්ති ආකාශත්තා චුම්මච්ඡා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा ආකාශත්තා චුම්මච්ඡා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තාදි බුම්මත්තාදි පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරං ඉදං හෝ ඥාති යං හෝතු සුඛිතා භුඤ්ඤාති ඉදං හෝ ඥාති යං හෝතු සුඛිතා ඉදං හෝ ඥාති යං හෝතු සුඛිතා භුඤ්ඤාති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාගමු සතරං කනාරමෝ හෝතු යාව නිපාන සත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාගමු සතරං කනාරමෝ හෝතු යාව නිපාන සත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාගමු සතං සමාදමෝ හෝතු යාවතිවා සත්‍ය සාදු සාදු අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු අන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සතු සම්පatti මේවච අතෝ නිපාන සම්පatti මිනාතේ සමිජ්ජතු සත්‍ය සිද්ධාන්තය වාසං සංසම් සමනෝහ සෝපත්ති